ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. මේ දේශනාවට මාස්ත්‍රතාව වෙන්නේ තරාවේ. සබුදුහාමුදුරුවෝ එක්ක මේ තර්කයක් පිළිබඳ විස්තරය. ඒක බුදුහාමුදුරුවෝ බොහෝ දෙනෙක් ගමනය කළා. ඒ ගමනය කරපු අය අතරින් ඒ ඊටාම නොම්බර එකේ ලැයිස්තුවට වැටලා තියෙනවා මේ සුචිරෝම කරරෝම කියලා දෙන්නේ. එතකොට තවත් ආලෝක අඟුලිමාල් ආදී මේ නම් නම් ලැයිස්තුවේ ඉන්න දෙන්නෙක් තමයි මේ සුචි රෝග කරනෝ. ඒකට මේ <clears throat> මේ দমনය කියන එක নানা ආකාර වලින් කරනවා මිනිස්සු. නමුත් මේක দমনය කරනවා කියන්නේ බුද්ධයාණන් වහන්සේගෙන් කෙරුණේ ශ්‍රේෂ්ඨ පැත්ත අල්ලන. මොකද්ද? ඒ පුද්ගලයා යම් සංසාරේ යම් ක්‍රමයක් ගෙනාවනම් දිගට වසරට වැටිච්ච දවසේ ඉඳලා ඉදිරියට යම් ක්‍රමයක් ගෙනාවනම් ඒ ගෙනාපු ක්‍රමයේ උන්වහන්සේ দমনය කරන කුජලයාගෙන ඒ ගෙනාපු ක්‍රමය පෙරලනවා තමන් වහන්සේට උවමනා පැත්තට හරව ඒකට කියනවා দমনය කරනවා දැමුණා කියලා කියන්නේ යටත් වුණා කියන එකයි යටත් වුණා කියන්නේ Tamanට ඕනෑ කාලයට හික්මුණා කියන එක. එතකොට ওই හික්මීම බුදුහාමුදුර හැම කෙනෙක් පිළිමු කිරිසුණු නැර හැම කෙනෙකුටම ওই පෙරලිය කළා. ඒක තමයි ගමනේ කියලා කිව්වේ. එතකොට තවත් ක්‍රම වලින් ඉතින් මිනිස්සුන්ව ගහලා නොයෙක් ඒවා తాවකාලික වශයෙන් අවස්ථාවට සුළු වෙනසක් කරගත්තත් ඒ විදිහේ দমনයක් සාමාන්‍ය බුද්ධිලෙකුට කරන්න බෑ. එතකොට මේ দমনය ගොදුරු වෙන්නේ ඒ පුද්ගලයාගේ අවස්ථාව ලැබුණාට පස්සේ. ඒ පුද්ගලයාගේ අවස්ථාව කිව්වේ බුදුහාමුදුරුවෝ කවදාකවත් ඒට සුදුසු අවස්ථාව එනකම් තමනේ කරන්න ඉදිරිපත් වුණේ නැහැ මොකද කරන්න බෑ. ඒක බුද්ධත්වයේ එකක් කරන්න බැරි දේවල් අනන්ත තියෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒ අවස්ථාව දැනගෙන ඉදිරිපත් වීම අර ශාස්ත්‍ර ඥානයේ එක්තරා කොටසක්. නාන්සේගේ විද්‍යාවේ එක්තරා කොටසක්. අවස්ථාව දැනගෙන පරාජිත නොවි ගිය කරුණ සම්පූර්ණ කරගෙන ඒමට සුදුසු ඉලක්කය අවස්ථාව කාලේ ඒව දැන ගැනීම නාන්සේගේ විද්‍යානුවනේ එක්තරා ප්‍රධාන කොටසක්. ඒකට මේ අවස්ථාව එහෙම එළඹිච්ච අවස්ථාවක්. මොකද්ද මේ කරරෝම සුචිරෝම කියන මේ දෙන්න යාළු යාළුයි කියන්නේ ඒකවල දැන් මේ යක්කු හැටියටයි මේ කතා යක්කු හැටියටයි කතා කරන්නේ ඉතින් යක්කුයි කියලා කිව්වහම අපේ ළඟ නැරෙනවා එක්තරා විලාසයක් නමුත් මේ යක්ක කියන නාමයට ආවේ ගෝත්‍ර නාමයක් ඒක ආලෝකලා ඒක ගෝත්‍ර ඒකයිසි පුජ්‍යලිකම ගෝත්‍රය හැබැයි මේ අය අර අපි හිතන යක්කු වගේ සාමාන්‍ය කලයා සත්තු වගේ ජීවත් වෙච්ච කොටසක් නෙවෙයි. සමාජයේ ඉතා උසස් තන ජීවත් වෙච්ච අය. හැබැයි එකක් තිබුණා. ඒ ගෝත්‍රිකයන් තිබුණා ටිකක් කර්කශ ගති. ඒක නිසාමයි යක්ෂ ගෝත්‍රික කියලා කිව්වේ. එදා මේ ගෝත්‍ර වෙන්කලේ પરම්පරානුගතව ආවා වූ ලේවල කිසිම මිශ්‍රයක් නැති ඒ පරපුරේ නොබිලී ආපුවා ඒ විදිහටම හිටියා. ඒක නිසා නාග ගෝත්‍ර, දේව ගෝත්‍ර, යක්ෂ ගෝත්‍ර කියලා ওই විදිහේ බෙදන්න සිද්ධ වුණා. මොකද ඒ කිසිම ලේවල ඛණ්ඩනයක් නැහැ. වෙනස් වීමක් වුණේ නැහැ. ඒ පරපුරේ එහෙම අමිශ්‍රව ඒක නිසා ඒ අයගේ ගතිපැවතුම් එකම ස්වરૂපයක් ගත්තා. ඒක නිසා එයාට යක්ෂ ගෝත්‍රික යක්ෂයෝ කියන නම වැටුණ එක ගෝත්‍රය. ඒකට මේ ගෝත්‍රයේ එහෙම වුණාට සදපරුස වුණාට නුවණට කිසිම හානියක් වෙලා නැහැ. නුවණ පාවිච්චි කරන්නේ ටිකක් අර විදිහේ. නුවණට හානියක් වෙලා නැහැ. දැන උගත්කම් බොහොම තිබුණා. ශාස්ත්‍රධාරී පුජ්‍යලයෝ ඉතින් ඒවෙන් මේ ලෝකයේ ගැන අනිත්‍යයට වඩා ඒ අය හිතන් ටික කරකසව වර්ගක් තියෙනවා ඒ වර්ගයට සමාවක් ඇත්තෙම නෑ ඒ අයගේ. සාමාන්‍ය දේව ගෝත්‍රික එහෙම නෙවෙයි. කමක් නෑ ඉතින් මොනවා කන්නද ඔහොම තමයි යන්නේ ඇති කියලා. එහෙම නෙමෙයි අර කොටස. ඒකට දඬුවමක් දෙන අදහස තමයි ඉන්නේ. අන්න එහෙම ස්වરૂපයක් ඒ අයගේ තිබුණා. නමුත් මේ අය මේ දෙන්න. අ මේ தත්ත්වය පිළිබඳව බුදු පියාණෝ දැකවදාලා ඒ අය ආශ්‍රය කරන විමානයක් ස්ථානයක්. කට උන්වහන්සේ වැඩියා. වැඩිහම මේ එක්කෙනෙක් දැක්ක බුදුහාමුදුරේ ස්ථානේ ඉන්නවා. අර අනිත් අහවලවේ කරරෝම හොයාගෙන ගියා. ගිහිල්ලා කිව්වන්න අහවල් જાති කෙනෙකුත් ඇවිල්ලා ඉන්නේ කියලා බොහෝම පහත් තත්ත්වෙන් කතා කියලායි කතා කරන්නේ. ඇයි ඊට හේතුව? එදා ලෝතර බුදුන් ලෝ පහළ වෙන සමයේදී ඊට කලින් නොයෙකුත් අය නොයෙකුත් ආකාරයේ මත ලෝකයා ඉදිරියේ තබලා ඒ අයගේ මතේ ජීවිතවලට ප්‍රයෝජනයි ආදී වශයෙන් මිනිස්සු මුලා කරලා ජීවත් වෙච්ච පිරිසක් එදා සමාජයේ හැදිලා ඉන්නේ. එදා නෙවෙයි කවදත් ඕක සමාජයක් මැද්ද තියෙන එක. ඉතින් අර නියම පුජ්‍යලිය ලෝකේ පහළවන තුරු අර අයට එක්තරා ඉඩක් අඩක් ලැබෙනවා ඔවුන්ගේ උපක්‍රම ශක්තියෙන් ජීවන මාර්ගයේ පහසුවෙන් ගෙන. ඒකට ඒ කාලේ ශාස්ත්‍රෝන් කියලා වෙනම වෙන් වෙච්චම අය හය දෙනෙක් හිටියා. එයාගේ නම ගිය ශාස්ත්‍රෝ. මේක මේක මත සමාජීය සමමින් සමාජයේ තියෙන යම් යම් පුළුවන්කාරකම් පාවිච්චි කරමින් ඒ අය මුලා කරගෙන ජීවත් වෙච්ච පිළිස්. එතකොට ඒ අය ඒ අයට අහුනේ කවුද? අර නුවණින් හීන දුර්වල පුද්ගලයෝ තමයි සමාජයක වැඩි. ඒ අය කවුරුත් නමුත් ඔය කියන වර්ගයේ දැනවත් පඬිත අය කවුරුත් ඒ අයගේ වචනයක්වත් පිළිගන්නේ. ඒ අයගේ හැඩයක් දකිනකොට බයිනවා. ඒ තරම් තත්ත්වයක් තිබුණා. ඒකවල දැන් ඔය කිව්වා පොක්කර සාපි ආලවක ඒ වාගේම සිචුරෝ කරෝ එල මහා නැනවත් කවුරු අර විදිහටයි සමාජයේ පිළිඅරන්ති. ඒකද ඒ හැදීම කිසිබු ගෑම ආදී මේ කහවත් ඇඳීම බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච නිසා ඒ අය දන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ தත්ත්වය. තිබිච්ච නිසා මේ තරවර්ගයේ කෙනෙක් මේ අපිවත් නිකන් අමාරුවේ දාන්න වෙනවද හොඳ වැඩක් කරන්න නම් කුන්දට කියලා ඒ මේ දැනුම දෝගෙන ආවා විමාන. ඇවිල්ලා දැක්ක හැටි මේ කර රෝම දැක්ක හැටියේ මෙයාගේ ලොමු දැහැගෙනුණා. ඒක ඇඟ හිරි වැටලා ගියා. පස්සේ ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ නිකන් අයින් වෙනවා වගේ පෙන්නවා. අයින් වීමක් වගේ එයා එනකොට චිත්‍රුට එනකොට අයින් වීමක් වගේ කියනවා. ඒකට මෙයා අහනවා මොකද මාව දැකලා ඇති ගැනීම වයි හිතුණා. නෑ ඔබගේ කර්කසකම මේ පිළිගන්න මම නිකන් එපා වීමක් වුණා වගේ වට කර්කසකමක් දැනුණා. ඒකයි මේ ටිකක් මම මෙහාට උනේ. මේ කර්කසකම කියන එකට විෂ්ඨකම ආදී මේ කිසිවක් නෙමෙයි. මේ කර්කශකම උඹගේ දැනගත්තාම උඹට දැනුණා. ඒක නිසා ඒක ඒක ඒක වැදගත් නෑ. ඒක හොඳ නෑ ඇදී මම නිකන් සිතව පිළිගත්තා. ඒකට මේ අයගේ මෙයාගේ සිතට කම්පනයක් වේගයක් ආව කවදාකවත් ඔහොම වචනයක් මෙවැනි විදිහට කවුරු කතා කරන්නේ. කතා කරන්නේ නැතුව එතකොට සුළු මුල කතා කළා නෑ කෝ ඔය යමහා ටිකක් මෙහෙ ඉලිතර කමක් කරකම් මේක හෙන්නනවා නමුත් මම දැන් ඔබ මේ කියන්නේ කාටද බුදු පියාණන් ඉස්සලා ගහන පොළේ එහෙම නැත්තම් මේ ගඟෙන් ඔයගොල්ලෝ විශ්කුලලා හැබැයි ඔය කියනෝ කරන්න පුළුවන් සත්‍ය බුද්ධිලෝ තමයි ඒ තරම් හැද්දරි ශක්තිමත් එදා හමුදාවේ හිටපු නායකයෝ ඒ අය ඔය වේග කොටස් වල හමුදාවන් වල භාරවේකික අනදල නිලධාරි. එතකොට ධාම්රික මේකෝක දහසේ කවුරුත් මම දැක්කේ නෑ. මට පෙනෙන්නේ නෑ. ඔය උඹ කියන වැඩේ මට කරන්න පුළුවන් කියලා. ඒක ඒක නිකාම් කීමනට සීමා වෙයියෝ. ඒක නිසා උඹ වගේ ආනවන් මේ මොට්ට වැඩ කරන්න පටන් ගන්න. ලෑස්ති වෙන්න බා කරන්න බැරි වැඩ. කරන්න පුළුවන් දේ කරන්න ඉදිරිපත් වුණාට කිසි වරදක් නැහැ. නමුත් ඔබේ හිතේ තියෙන ඔය වචන කතා කරන්න යම්සි හේතුවක් තියෙනවා. ඔබ නොදන්නා හරියක් තියෙනවා ඔබට දැනගන්න. ඒක නිසා මොඩයා නෙවෙයි ඔන්න අහන්න තියෙනවල. නැතු අරව කරලා උඹේ අදහස් ඉෂ්ට වෙන්නේ නැහැ. මේක අදහස් දෙක ඉෂ්ට වෙයි. ප්‍රශ්නෙට පිළිතුරු හම්බෙන්නේ නැහැ. මම අපිට අඟටත් කියන්නත් දැන්. ඒක පස්සේ මුට වැටේ. දැන් මේ අර මූලික කර්ම ඉදිරිපත් කියනකොට ඒක එතකොට දැන් අර කර්කශකම ගැන කතා කරනකොට අර යාගේ හිත වෙනස් වෙනවා වගේ බුදුහාමුදුරු මේ වචන කියනකොට තවත් ඒවා දිග්ගස් වෙලා ඒක විරෝධය මතුවෙන්න. නමුත් එතන එහෙම එකක් සිද්ධ වුණේ නැහැ. කී කරුණා. ඇයි ඒ? අන්න ඒක තමයි මානසික මේ හැම මිනිහටම අයිතිලා තියෙන දෙයක්. හැම විනගාවක තියෙනවා මානසික බලයක ආකර්ෂණය වැඩ කරන හැටි. මානසික උන්වහන්සේ හිතලා මෙයා දැන් මේකට අවනත වෙන්න. දැන් අවනත වෙන්න අවස්ථාව හරි. කියලයි අනපැතුරේ අනපැතුරේ බොහෝම බොහොම දැනුම් තේරුණ. ඒ කියන්නේ හොඳට දැනගෙන. මෙහෙම නෙවෙයි මෙහෙම කරපන් කියලා කිව්ව හැටි දමණය වුණා. අන්න එතෙන්දී දමණේ ආරම්භ. ඒ මොකෙන්ද කියලා කිව්වොත් ඒ වකවානුවේ කාල සීමාව එනකොට ලෝකේ ඇත්ත පිළිගැනීමට ඒ වාගේ උසස් ගුණවත් සිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව සකස් වේග සකස් වෙච්ච අවස්ථාවකදී හිත පැමිණිච්ච වෙලාවේ බුදුහාමුදුරු කතා ඒකට ඕවා ඔච්චර දුර යන්න ඕන දේවල් නෙවෙයි. නමුත් අපි අර අපි මේ කරන අපි අදහන ආගමේ තියෙන සශ්‍රීකත්වය කොයිතරම් ජීවිතයේ එක්ක බලපාන සශ්‍රීකත්වයක් ඇති දර්ශනයක් අපි මේ පරිහරණය කරන්න කියලා අපේ උද්‍යෝගය වැඩි වෙනවා ඔය ආකාරයෙන් දැනගන්න. එතකොට ඊළඟට කරරෝම අහන ඇහුවා ප්‍රශ්නයක්. රාගෝච දෝෂෝච කුතෝ නිදාන. ඒක දැන් ඔන්න අපි දන්නවා දැන් මේ මනුෂ්‍ය බෞද්ධෙක් නෙවෙයි. බෞද්ධෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දැක්ක හැටි ගන්න පොලේ කියන තරම් ඒ කිසිම මේ සම්බන්ධකමක් නෑ බුදුහාමුදුරුවෝ. නමුත් මේ මනුෂ්‍යයා රාගයේ ද්වේෂයේ ද්වේෂයට මොකද්ද නිදානේ? කොතන ඉඳලාද රාග දෝෂ මතේ? දැන් මේ සිත දියුණු කිරීමට බැඳිලා ඉන්නේ කියන්නේ යොමු වෙලා ඉන්න පිරිසකට. අවශ්‍යම එක්තරදක ධර්ම කොටස. එතකොට එයා මහනවා <clears throat> අරති රති ලෝම හංස පුතෝති. එතකොට තවත් කියනවා මානසික ක්‍රියා දෙකක් සිතේ වැඩ කරන. මොකද්ද? හොඳදී ත්‍රිනේ අරතියක් තියෙනවා. හොඳයි කියලා මිනිහාට යහපත සැලසෙන යම් දෙයක් තියෙනවා නම් ඒ ක්‍රියාවට මිනිසාගේ සිත නිදින් එක එකඟ නොවි අරතින භවත්තන අරති ස්වરૂපයක් තියෙනවා. එතකොට ඊටාම නරකී කියා මිනිහට අහිතකර සෑම පැත්තෙම මෙලෝ කරනෝ සෑම පැත්තෙම අහිතකර යමක් තියෙනවනම් ඒ මිනිහ රතියේකට ඒක. ඒක ඇලෙනවා. ওই දෙක මේ සාමාන්‍ය සමාජයේ මිනිසා ගැන පමණක් නෙවෙයි මේ සතා ආදී કોઈ කාතුලත් ප්‍රපුහුතු ලෝකයේ සාමාන්‍ය නොදියුණු සමාජයේ තියෙන එකක්. ඒකට මේ දෙක දෙක පුච්චලයාගේ මේ ඇඟ කොපිට කරනවා ලෝමහංශය කියන්නේ ඇඟ කුපිත කරනවා. මේ අප්‍රිය භාවයේ පිට්‍රිය භාවය. ඒක රතියයි අරතියයි කියන මේ දෙක. ඒ රතිය එනවා සමගම ඇඟ කොපිත වෙනවා. අරතිය එනවා සමගම ඇඟ කොපිත වෙනවා. ඒකට මේ මොනවද කතා කරන්නේ? අවුරුදු 2500 කට හාලි කතා කළේ මේ අද අපේ ළඟ තියෙන එක. දැන් තියෙනවා ඒක. ටිකක් ඉන්දසුන් සහිතව බලන බුද්ධයාට ඒ ඒ වෙලාවෙදී අරති සත්‍ය වැඩ කරන්නේ නැති ඔස්සේ දැනගන්න පුළුවන්. මොනෝ කුතෝ සම්මුත්තාන මගෝ විතක් මනෝ විතක්. ඊට පස්සේ අහනවා මෙයා අර සිත ඒකට යොමු වෙන්නේ අර අරතියට සතියට රාගයට දෝෂය. දැන් මේ එන්ජිමක් වැඩ කරන මූලික වේගය පටන් ගන්න වැඩ කරන්නේ මොකක් නිසාද කියලා මේ ආගෙන ඉන්නේ. ඒක දැන් ප්‍රධාන වේගය. ඒකට ඒක වැඩ කරන්නේ මොකකින්ද කියලා මේ අහන්නේ. නම් ඒ මේ අහනවා ඒ කියන කොටස් වලට සිත විතක්ක වෙන්න විතක්ක වෙනවා කියන්නේ යොමු වෙන්න. ඒකට සිත යොමු වෙනයි කිව්වහම අපිට හිතෙන්නේ මේ මේක එක පැත්තට හැරෙනවා කියන්නේ. නැහැ. ඒ ගතියත් එක්ක සිත උපදින්නේ. ඔකයි මේ යොමු වෙන්නේ. ඒ ගතියත් එකයි සිත උපදී. ඒතරේ මිශ්‍රණය එක ආපුවාම ඒ අදහසයි ඒ ස්වરૂපයයි ඒ පිළිගැනීමයි ඉතේ තියෙන්නේ. ඊළඟට කුමාරකා අංකමී වස්ස යම්ති. ඒකට නිදානයක් මේ මේ උදාහරණයක් කියනවා හරියට මේ ළමයි මේ කුරුල්ලෙක් අල්ලගෙන ඒ කුරුල්ලා අල ළමයෙන් දැන්දර පස්සේ ඊමේ යටේ කුරුල්ලා දඟලනකොට අර ළමයා කුරුල්ලා දඟලනවා බලා ඉන්නවා මිසක මේක බේරගන්න බැරුව දඟලනවා. ඕකයි මේ මගේ ප්‍රශ්නේ මේ ලෝක ධාතේ තියෙන හැම సంతානිකම පවතින ස්වභාවය. මිනිසා එයාගේ සිත මේ දඟලන එක නවත්ත ගන්න බැරුව දඟලනවා. හැබැයි මොනවද අහන්න කියනවා අහන්න පුළුවන්. මොනවා හරි ඒ දඟලන එක නවත්ත ගන්න පුළුවන් ළමයා අර සතා අල්ලගෙන බැඳගෙන. ඒක දඟලනකොට දැන් මොකද මම කරන්නේ කියලා සතා දඟලන දිහා බලයි. ඒ වගේ අපි මේ සිතක් පාවිච්චි කරමින් අර කිව් විදියට වැඩ කිරීම දිහා අපි බලා ඉන්නවා මිසක් හොරගන්න දෙයක් නෙකේ බලන්නේ. ඉතින් දැන් මගේ ප්‍රශ්නේ මේකයි. ඕකට මොකද කරන්නේ කියන්නේ? ඒ ඒක ආලංකරයක් තිස්සේ සම්මි අහලා එතන දැනෙන අවබෝධයක් ධර්මය අහලා කිව්වහම කායෙන් දත් ඉගෙනගෙනදී ලෝකයේ දිහා බලලා ඥානාන්විතව හිතනකොට ඕක හැම ජීවිතයකම පේනවා. දැන් අපේ මට්ටමින් අපේ ඔළුවල මට්ටමින් ගණන් බැලුවොත් කායෙන් හරි අහගන්න ඕන තමයි නැත්නම් අපි දන්නේ නැහැ. නමුත් ඥානවන්තකම දැනවත්කම කියන එක මොහොපරාගයේ මුජ්ජලෙන්ට මේ ලෝකෙ දිහා මිනිහ හැරෙන හැරෙන වෙලාවට ඔය දිහා බලා ඉන්නකොට මිනිහ කොන්න නිකන් බලලෙක් හරි හැරෙන ඒ දිහා බලනකොට මේ හැරෙන්නේ මේ මොකද මෙයා මේ කරන්නේ මොකද හරිම ජීවිත විශ්ලේෂණයක් මොකද ඒකෙන් ඉගෙනගත්ත දෙයට මට පිළිතුරක් නෑ මේක වෙන්නේ මෙහෙමයි කියන්න එයාට දන්නේ ඉතින් දන්නේ නැති නිසා දැන් සමහර විට මේ මේ අයගෙන් ওই ශාස්ත්‍රාත්තු ගලගෙන් අහන්න ඇති. නමුත් කවුරුත් හරි උත්තරයක් දුන්නේ නැති නිසා මුළු සනුහරේ එක්කම තරහයි. ආලෝකට උනේත් ඔක. ඔය කියන පුද්ගලයන්ට උනේත් ඔක. කාටුන්නේ ඒ අයගෙන් දැන් අජාසත්ත බැන්නනේ. ඒ අය ගාවට ගියා කිසි වැඩක් පිළිවෙන්නේ නැහැ මට කියන්නේ. තාත්තමරා බුද්ධලේ. ඉතින් ওই විදිහේ සත්‍යකුයි ඕක උදාහරණ. දැන් මෙතන බුදුහාමුදුරුවෝ එතන කුතු සමුත්ථාන කියලා තමයි මොකද්ද මේකේ මතුවීමේ හේතුව කියලායි හැවෙන්නේ. ඒතකොට බුදුහාමුදුරුවෝ ඊයේ ගාථාවෙන් මෙවතාවක් කියන්න ඕනේ. ඒ ගාථාව හිතෝ සමුත්ථාන කියලා පිළිසුගත්තු. හිතෝ කුතෝ කොහොමද මෙහෙමයි කියලා කිව්වේ. හිතෝ කියන කතාවෙන් උන්වහන්සේ දෙන්නේ හැම වෙලේම මිනිසාගාව සත්‍යාගාවයි. ඔය කියන ස්වરૂප මතුනේ මම ඉතෝ මේ මේ කියලා එයාගේ ළඟ එයාගේ අයිතියක් ගැන එයා පිළි අරන් තිනවා. එයාගේ අයිතියක්. අයිතියක්කට පිළිගත්තයින් පස්සේ මම කියලා එයා ගන්නවා. මට කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. එතකොට මට මම මගේ කියන ඔක්කොම තියෙන්නේ මේකට මේකට කිව්වේ මොකද්ද මේ පංචස්කන්ධ මේ වස්තුවට ඔය හැම නමකින්ම කිව්වේ මේ වස්තුවට කියන එක. මම කියන එක හැදුනේ ඔය විදිහේ පෙරලියටි දෛවයට ප්‍රතිචිවිතා. එතකොට මේ කියන මම කියන මමත්වයේ කියන ආත්මීය බලාපොරොත්තු ආත්මීය බලාපොරොත්තුව නිසා ඊ පුජ්‍යලයා තුල රාගෝච දෝෂෝටි ඊතෝ නිදානං කියලා බුදුහාමුදුරු පෙන්නවා මේ රාග දේශ කියන එක අර මමත්වයේ හදා ශක්තිය උදිනුයි මේ කියන ක්‍රියාදකව මතුවේ රාගය කියන්නේ යමකේ කැලෑව ද්වේෂය කියන්නේ ඒක දූෂණය වෙනකන් ඇලෙනවා. අපි කියන්නේ රාගය එකක් ද්වේෂය එකක් කියලානේ. අපි තෝරන්නේ නෙමෙයි. යමක් එක්ක ඇලුනහම ඇලිච්ච වෙලාවේ ඉඳලා එයාගේ වෙන්නේ මොකද්ද? දූෂණය වීම. දූෂණය වීම කියන්නේ එයාගේ සැනසෙල්ල නැතිවීම. ඉතින් අග්‍ර උසස් මට්ටමට ගියාම අපි පෙන්නනවා ඒකේ මේ උහුලන්න බැරි නපුර අවස්ථාවක්. හේතිය, ක්‍රෝධය ආදී නම් වලින් පෙන්නන. ඒ උච්ච ඒ උච්ච අවස්ථාවේ ගියේ කොහේදලාද? රාගයේ ඉඳලා බැඳීමේ ඉඳලා. ඒතකොට බැඳීම පටන් ගන්න තැන ඉඳලම අර කියන ද්වේෂ කියන දූෂණ ස්වરૂපයක් තියෙනවා. ඒතකොට මේ ඊතෝ නිධානම් කියලා කිව්වේ මොකද්ද? මේ කියන ආත්මීය අයිතිවාසිකම්. ඒකෝද ආත්මීය අයිතිවාසිකම කිව්වහම අපි භාෂාවක් ඉගෙන ගත්තා. ඒක කියනවා මම මගේ මට කියන. ඒකයි අපි කියන්නේ. නමුත් භාෂාවක් නොදන්නේ භාෂාවක් මුකුත් කතා ගන්න බැරි උපත්යෙන්ම ගොළු කෙනෙක් වුණා. එයත් යමධ්‍යහ බල්ල සමහරට අත දික් කරන්න පුළුවන් සමහරට ඒක. අතින් හස්ත මුද්‍රාවෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මට ඕන අරකමට එපා. ඒතකොට මේ කියන වර්ග දෙක මං කිව්වා රාගයත් එක්කයි ද්වේෂය මතින්. ඔය ඔය වර්ග දෙකට පණින්නේ කොයි අවස්ථාවේ මට එපා. මට ඕනගේ එකම වස්තුව. දැන් තමන්ගේ අපි සාමාන්‍ය ඉංග්‍රීසියෙන්වත් ළමයා සමාගයේ දරුවා. බොහොම ආදරෙන් කතා කරන වෙලාවක් තියෙනවා හරි යන්න හකට කියලා කියන වෙලාවක්. ඒ පණයන් කියලා එළවන වෙලාවත් වරින් කියලා අත ගන්න වෙලාවෙත් දෙකේම තිබුණොකද කිව්වා එයාගේ රාගයයි මුල් වෙලා තියෙන්නේ ඊ අවස්ථාවට ළමයා තමන්ගේ ළඟ තිබිච්ච රාගයට අනුව බැඳීමට එයා අවහිරයක් මේ වෙලාවේ එයාට බොහොම ලොකු පහසුවක්. ඒ පහසු අවස්ථාවක් කතා කළා අර වෙලාවට. ඒකට එකම වස්තුවේ මේ කියන දෙක වැඩ කරන්නේ මොකක් නිසාද? මම සැනසීලේ පහසුවෙන් හොඳින් සැපසේ කරදර වලින් තොරව බොහොම සාන්තව ඉන්නෝනේ කියලා ගත්ත තීරණය මතයි ඔය ඔක්කොම කෙරෙන්නේ කියලා බුදුහාමුදුරේ පෙන්නනවා. ඇයි ඒ? ඒක එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න කෙනෙකුට හම්බෙන්නේ නැහැ. එතන ඒ මතය මම මේ කියන මට්ටමින් ජීවත් වෙන්න ඕනේ කියලා ගත්ත මතය හරි. නමුත් ඒක ක්‍රියාවට ගණ්ඩ ක්‍රියාවට දමන්න යොමු වෙච්ච පැත්ත වැරදි. මොකද පැත්ත වැරදි අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා අහවල් එකෙන් දරුවාගෙන් යාළුවාගෙන් හිතවතාගෙන් මේ ඔක්කොන්ගෙම බොනික්කගෙන් මේ ඔක්කොන්ගෙම යම් කිසි සන්තෝෂයක් ඒ ආධාරයෙන් ලබන. ඒ ආධාරයෙන් ලබන්නේ අනේකයි රාග දෝෂ කියන්නේ. තවත් එකක ආධාරයෙන් තවත් යමක උදව්. ඒක මොකක් හරි ඒ උදව්වෙන් ලබන්න යන තමා අර කියන ප්‍රීතිසහගත උදන් අරන මට්ටම ලවා ගන්න බාහිර දෙයක් එක්ක සමාගයේ ජීවිතය. ඒ සම්බන්ධ කරමින් ඒ අනුසාරයෙන් මම ලබන්න ඕනේ කියන. හිතන එකයි අර වැරදි වැරදි මතයක් යටතේ අර කිව්ව රත් වීම මතේ. දැන් කාටත් ඇරිලා බව හොද්දටම කියන. අපි කාටත් ඇරිලා. අපි හැම මිනිස්සුන් තමයි බලා ඉන්නවා ඉතින් කොයි කොයි දේ අහනවා බලනවා අත ගන්නවා ඉව කොන්නවා ඉතින් ඉන්නවා මේ මොනවද මෙහෙමයි ඔය පස් පැත්තෙන්ම අරකයි හොයන්නේ ඊ වැඩ කරන හැම අවස්ථාවකම රාගද්වේෂය වැඩ රාග කියලා කිව්වෙ මොකද්ද ඒකත් එක්ක සම්බන්ධ වෙමින් සංහාරති රාග කිවි ඒකත් එක්ක සම්බන්ධ වෙමින් හරියට හිඟන්නා දොරකොළට ගිහිලා යමක් ලැබෙන කන් දොරකොළට වෙලා ඉතින් යන්නේ නයි දිහා බල බල ස්කින් දෙක නිරෝගෙන ඉන්න වගේ. අපිත් ඒ ඒ වස්තුන් එක්ක හිත යොදවමින් ලැබෙනකම් බලයින් ඉස්සක් හංගන්නොත් එක. ඒ හංගනකම නිසා අර හංගන්නට කවදාවත් නැහැ සැනසෙන්නාම. ඒ මොකද ඒ මිනිහට ඕන කොල්ල જાතියේ මෙයාර මොන මොනයි දෙතර ජීවිතේ සංකුඩ ටිකක් කරනවා ටිකක් කරලා ඔදියානව කාල ඵලයන් නැත්තම් මෙහි ඉන්නත් එපා කියලා එළවලු. ඒ සැනසෙල්ල කණ්ඩක් නැහැ. ඊ මොකද අනුගේ කන්නේ අන්න ඒකමයි කිව්වේ මේකයි උනේ කියලා ඒකමයි ඒවල බුදුහාමුදුරු සහසුද්ධ ලෙස මේක එක එල්ලෙට පෙන්නවා මේ සමාගේ ආත්මීය බලාපොරොත්තු ආත්මීය බලා බලාපොරොත්තුයි මේකේ වර්ග කියලා අර ආත්මීය කියන එක දාලා බලාපොරොත්තුයි මේ සිද්ධිය ගැන බුදුහාමුදුරු ඉදිරිපත් කළා ඉදිරිපත් කළා බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒ බලාපොරොත්තුව කියන එක නෙවෙයි පුජ්‍යලයා විසින් පුජ්‍යලයාට අයිති වැඩේ පුජ්‍යලයාට අයිති වැඩේ බලාපොරොත්තුව නෙවෙයි නිෂ්පාදනයයි නිෂ්පාදනයයි එයාගේ කාරණයට අවශ්‍යයි දැන් සැප ඕන නම් දැන් සැප නිපදවන්න ඕන. නිපදවන්නේ කිව්වේ සැප ලැබෙන විදිහට ඔව් ඔව් සිතන්න. එතකොට මේ පෙන්නනවා කොහොමද මේ පුජ්‍යලා විසින් සිටී යුත්තේ මේ ස්වરૂපය දැන් ඒ தত্ত্বය අර කිව්ව අපි කිව්වා හිඟර ස්වරූපයේ தත්ය හරියට මාළුවා වැල කියලා ඉස්තර මාළුවා කියලා වැල් ගාසයක් තියෙනවා ඒක පැටලෙච්චාම ගලවන්නත් අමාරුයි ඒ වගේම හැම තැනම ඒක විසිරී යනවා අන්නේ වගේ ස්වરૂපයක් කුයි මේ රාග කියන தත්වේ පවතී මේ කාඩුවේ කියන්නේ මහා දරුණු කවදාකවත් ශාස්ත්‍රෝරේ කිසිම සැලකිල්ල නොදක්වන පුද්ගලයෙක්ට මේ ගාන මේ දේශනා කරන්නේ. ඉතින් ඒ මනුෂ්‍යයා කිසිම හරස් රැකෙනයක් දෙන්නේ මුකුත් නැහැ කියන දේ අහගෙන ඉන්නවා. ඒකට බුදුහාමුදුරන්ගෙන් අවශ්‍ය ලැබෙනවා. ඒ පුද්ගලයා විසින් බලාපොරොත්තු සිදු වෙනකම් බලා ඉඳීම අත්හැරීම. මේ බලාපොරොත්තු කියන්නේ සිදු වෙනකම් බලා ඉඳීම. දැන් ඉර පායනකම් බලාපොරොත්තු. හොඳ පායනකම් බලාපොරොත්තු. මේ පුජ්‍යලය එන්නකම් බලාපොරොත්තු. ඒ ඔක්කොම සාමාන්‍යයෙන් බාහිර දෛනික ජීවිතේ කොටස් වලටයි වැඩ. ඒවා හැමම මේ බලාපොරොත්තු සැප ලැබීමේ බලාපොරොත්තු නැත්නම් දුකින් නිදහස් වීමේ බලාපොරොත්තු. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු අයිති. එහෙම හිතන්නත් නරකයි කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. සැප ඕනේද? සැප ලැබෙන විදිහ හිතපන්. එච්චරයි බුදුහාමුදුරන්ගේ නිගමනය. සැප ඕනද? සැප ලැබෙන විදිහට හිතපන්. එතකොට සැප ලැබෙන විදිහට හිතන්නේ මොන ආකාරයෙන්ද කියන එකත් මේ සිතිරෝම කරරෝමට පැහැදිලි කළා බුදුහාමුදුරෝ. තමන්ට ඕන ආකාරයෙන් තමන්ට ඕන ආකාරයෙන් තමාගේ ජීවිතයට සැප ලබා දෙන දේ ලෝකෙන් හොයන එකයි මෙතන වැරදුනේ. මොකද ඒ Tamanට ඕන ආකාරයේ හැදේ ඇති දෙයකින් අර සැපය සංවිධානය වෙන්නේ නැහැ. ඒතකොට මේ සංවිධාන මේ බලාපොරොත්තු වීමේ හැඩය ආදී සියල්ලම සිතින් ඉවත් කළා. සිත නිකන් තියෙන්නයි. සිතට වැඩ කරන්නේ. මුකුත් සිතට වැඩක් බාර දෙන්නේ නැහැ. සිතට කිසි වැඩක් බාර දෙන්නේ නැහැ. සිතට වැඩ කරන්නයි. ඒක සිකට වැඩ කරන්න හරිද කිව්වහම සිතේ ස්වභාවය අරමුණු ගැනීම. සිතේ ස්වභාවය අරමුණු ගැනීම. අරමුණේ කියන්නේ නිමිත්ත අසු වෙච්චාම සිත පෙරලෙන හැටි. ඒ පෙරලෙන හැටි කිව්වහම බලාපොරොත්තුවක් යමෙකුගේ තියෙනවා. ඒ කියන්නේ අපේ ආගිතීරේ ඒ බලාපොරොත්තු තියෙනකන් සිතේ පෙරල දෙල්ලෙන්නවා ඊයේ ඉවරයක් නැතුව දෙල්ලෙන. නමුත් සිතට කිය සිතට ඉඳ දෙනවා ඒ නිමිත්ත ඉන්ද්‍රියෙන් තමාගේ සිතට වැටුණා. අර පරණ ස්වરૂප පරණ පුරුද්දට අනුව හෝ පුරුවට අනුව ඒක අහවල් අහවල් නිමිත්තේ අහවල් දී කියලා හඳුනාගත්තා ඊළඟට ඒකේ හොඳයි කියලා හිතෙන්න පුළුවන් නරකයි කියලා හිතෙන්න පුළුවන් මුල් අවස්ථාවේදී නමුත් ඒ හිතුණට තමයි ඒ හොඳ නරකක් ඕකේ නෑ ඒ නිසා ඒ සිතිවිලි වලට අරමුණු වලට සිතට පත් වෙන්න ඉඩ දීම පත් වෙන සිත පත් වෙන සිත පිළිබඳව ඒ පත් වෙන தත්ත්වය පිළිබඳව කිසිම කිසිම වෙනසක් විරෝධයක්. ඒකට අප්‍රසන්න අකමැතිකම මුකුත් නැහැ. ඒක එහෙම වෙච්චා. ඒකෝකත් එහෙම වෙච්චාවේ ඊට වඩා දෙයක් ඒ හිතට අනකරන්න අපිට බෑ. හිතට අනකරන්න ගියාම තමයි අර කියන ස්වરૂපයට අර අලකලංජේ තත්වයේ සිද්ධිනක තත්වයට අර නගින්නේ අර ඒකත් එක්ක ඒක දෙවිදී අතුලන්නේ. ඒකට එහෙම වැඩ කරන්න දෙන්නේ. මේ බුදුහාමුදුරන්ගේ ක්‍රමය. එතකොට එවලෙම මේ අපි වාගේ නෙමෙයි එදා ඒ අය ඒ ජෙදන් නනවත් උත්සමයේ ධර්මය අහලා මේ බොහොම හොඳයි බණ ටික කියලා ගියේ නැහැ. ඒ කියනකොටම ඒක කියන දේශ දේශනා කරන ඒ දේශනාව තුල අ ඊටාම සිව් විද්‍යට සිටේ කොටස් වැඩ කරවන්න කරුණු ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ ඥානවන්තින්ට පුළුවන්කම තිබුණා. ඒ කියන කියන එකට ඒ තමාගේ හිතට හිතපත් කරන්නේ සත්‍යයටපත් කළා හරි නේද කියලා බලන්න. ඒවම ෆොටෝ එකක් අරන් ඒක හොදලා බලන්න වගේ එවැනි මේ ආයි පුළුවන් වුණා. ඒ ඒ බුදුහාමුදුරේ කියන தත්ත්වයට හිත ගත්තාම හරියට හරි කිසිම කරදරයක් කලකරන්න තියන්නේ නැහැ. කියලා ඒ ඇත්තෝ ඒක එවලෙම පරීක්ෂණයට දාලා ප්‍රයෝජනෙයි. එහෙම කරගෙන කරගෙන යනකොට කරරෝමට සුතිරෝමලාට පුළුවන් වුණා බුදුහාමුදුරුව වදාළ මේ ක්‍රම ක්‍රමය හැර මේ ලෝක ධාතුවේ සැපෙන් දුකින් තොර වූ ජීවිත සත්‍යයක් හදන්න මේ හා සමාන ක්‍රමයක්. ඒ කාන්තම නිදොස් කිසි කෙනෙකුට පිටපණින්න බැරි ශාස්ත්‍රීය මට්ටමක් උඩ නියම විදිහට ඒ පුජ්‍යලයාට ඒ සැපය කරා සිත ගමන් කරන හැටි දකිමින් ඉස්සරහට تعلق කරන්න පුළුවන් එකම ක්‍රමය මේකයි කියලා සිතිරෝ පිළිගත්තා කරෝ පිළිගත්තා පී අරගෙන උන්වහන්සේ සින්දුදු පියාණන් වහන්සේට කළ හැකි ගෞරවය ඉතින් එකම පුජ්‍යලයා මේ කොසිය කියන්නේ එකම විදිහට ඊය තියෙන්නේ නමුත් එක එක ආකාරයෙන් බුදු පියාණන්ට ගෞරව පූජාවල් පවත්වන්න පටන් ගන්නවා ඒකට දැන් මේ භවනා ගන්න භවනා දිවිය. ඒකට මේ භාවනාවේ කියලා කතා කරනකොටම අපි හිතන්නේ ඇතුළු පියාගෙන වාඩිලා ඉන්න එක. ඒක නෙමෙයි. දැන් මේ පින්වත් පිළිසකේ දැන් සිතට වැටුණා සුතමේ ඥාන. සුතමේ ඥානෙ කියන්නේ ඇසිල්වේ ඇසීමෙන් තමාගේ ක්‍රියා ජන ආයුතු හරි පැත්තයි වැරදි පැත්තයි දැක්කා. ඊළඟට චින්තාමය ඥාණයෙන් මොකක්ද කරන්නේ? ඒ එක පාර අහපදී නැවත නැවත සිතලා ඒක ස්ථීර බවට ඒක ශක්තිමත් කිරීම. සිතවිල්ලෙන් කරා. ඊළඟට ඒ සිතවිල්ලෙන් ගත්ත තීරණය එක සමාගත දැනගත කාරණේ නිරන්තරයෙන් පාවිච්චි වෙනකොට අන්න භාවනාවේ කියන්නේ ඒ භාවනාව කියන්නේ ඒක දැනගෙන නිරන්තරයෙන් ඒ ඒක ජීවිතය තුළ වැඩ කරන තරමට පුරුදු කරනවා. මොකක්ද දැන් මෙතන පුරුදු කරන් කියන්නේ? මොන හොඳ මොන නරක මොන විදියට ආවත් සිතවිල්ල තුලින් එන්නා වූ සිතවිල්ල තුලට වැද්දගත්තා වූ හැඟීමේ හේවෙච්චා වූ ඒක සුද්ධ කරන්න හෝ හරි ගස්සන්න ඕනේ. ඒක සිත හැදිලා තියෙන ওই විදිහටයි මෙච්චර කාලයක් ඔය ආකාරයෙන් අර පීඩාන්තික තත්ත්වයෙන් සිත වැළකලේ ඕක සුද්ධ කරන්න ගියේ. ඒ සුද්ධ කරන්න යාව හෝ නැත්තම් අසුද්ධ වෙන්න ඉඳීම හෝ දෙකමයි කියන මම දන්න මම දැනගෙන නෙමෙයි හිත හැදුනේ. මා නෙදනුවත් හිත හැදුනා හිත සීල බව දැනගත්තට පස්සේ ඔන්න ඒකත් එක්ක නටන්න පටන් ගත්තා. දැන් මෙතනයි වැරදි. අන්න ඒක නිසා මාන දිනුවත් ඇහිච්ච හිත ඒ විදිහටම ක්‍රියා කළා ඒකේ ශක්තිය ඕනකට පෙන්නයි මම ඒකට ඔග කීමට කිසිම සුදුසුකක් නෙවෙයි කියලා හිතනකොටම බලාපොරොත්තු වෙන්නේ. ලැබෙන ආකාරයෙන් පිළිගන්නවා ඒ කුජලයාට වෙන්නේ මොකද්ද? යමක් එක්ක කලින් සමාගේ සිත ස්පර්ශ නොවන මට්ටමට ස්පර්ශය කියන්නේ ඒකේ වැඩි වැඩියෙන් සිත අතුල්ලනවා. කරන අතිවිශේෂම ද්‍රව්‍යයක් නෙවෙයි. නමුත් ඒ සිතේ ඒකත් එක්ක වැඩ කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? රත්ීව වැඩි වෙනවා. රත්ීව වැඩි වෙනකොට වෙන්නේ මොකද්ද? කාන්දම්ය. ඒක කියන කාමයේ කියන්නේ කාන්දම් තමයි. කාන්දම් මෙදී උනාට පස්සේ බැඳීම නවත්තන්න බෑ. අර විදිහේ ක්‍රියා කිරීමේ වෙන්නේ මොකද්ද? රත්ීම අඩු වෙනවා අතිවිශේෂම නැති නිසා. ඒ ගැන හිතන්නේ එකපාරක් දැවුණා මෙයාවල් එතන නම් කමක් එච්චරයි. එකින් එක දෙකින් එකට වැඩි ඇතිල් වෙන්නේ නැති නිසා රත් වෙන්නේ රත් වෙන්නේ නැති නිසා කාණ්ඩම හැදෙන්නේ කාණ්ඩම හැදෙන නිසා අර සාන්ත භාවයේ ස්වરૂපයට චිත්ත ක්‍රමෙන් පත් නොවේ. ඒකයි නිවා ගන්න දෙන්නේ. මේ රත් වෙන එකයි බුදුහාමුදුරුවෝ නිවා ගන්න කියලා ඒකටයි මේ නිවනේ කියන්නේ ඒක මේ කවුරුද දන්නව. නිවනේ කිව්වේ රත් වෙන එක නිවා ගන්න මෙන්න සුවේ කරවමට සිටිරොමට දුන්න දේශනාවල තියෙනවා සම්පූර්ණ මේක නිවන හැටි. ඉතින් එක එක ආකාරවලින් බුදුහාමුදුරේ එකම දේ තමයි දේශනා කරලා තියෙන්නේ. නමුත් එක එක පුද්ගලයාට එක එක ආකාරයෙන් දේශනා කළේ ඒ ස්වરૂපයේ හැදෙන ආකාරානන්තයක් වෙනවා. ඒ නිසා ඊජාති හැටි පුද්ගලයන්ගේ බල්ලා උන්වහන්සේ ආකාරයේ තයිපේ දේශනා කළා කාරණේ අවබෝධ කළා මේ සුචිරෝම කරෝමාදීන්ටත් ඒ තමන්ගේ ජීවිත සැලසුම ලබා ගැනීමට හැකි වුණා කියලා සඳහන් වෙනවා. ඒතකොට දැන් ඔන්න මගේ දේශනාව තියෙනවායි. දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. අතසරේ ප්‍රශ්න. ඒ ඒ වෙන්නේ සමයත් නැතුව එකට ආවෙන්නේ පුද්ගලයේ ජීවිතයෙන් සිටේ සම්බන්ධ වස්තුවක් නේ. ඒතකොට ඒ කොයි පුද්ගලයාගේ එකම දෙයයි සංසාරයේ වැඩ කරන්නේ එක එක අතට. නමුත් එකම දෙයක් දෙනවා මොකද්ද? කාම වේග ක්‍රියාකාරීත්වය. ඕකේ එක එක ස්වરૂප වලින් වැඩ කරනවා එක එක පුද්ගලයා ගාව නමුත් එකම කාමය. බුදුහාමුදුරුවෝ দমনය කළේ කිය මොකද්ද? ඒ පුද්ගලයාය කරපු ක්‍රියාවල් වලින් තව තවත් ඒ කාම ශක්තිය කාන්දම් ශක්තිය වර්ධනය වුණා මිස ඒක ජීවහින නැති වෙන තත්ත්වයක් හැදෙන්නේ නැහැ. ඒ වර්ධනය වීම නිසා මේ මිනිසයා විකටම ඇවිල්ලා තියෙන්නේ මහා දුක්ඛඳක් විඳගෙනයි. එතකොට මේ දුක්ඛ දෙකෙන් ආපු යම් ඒ ක්‍රමයේ தත්ත්වය බුදුහාමුදුරුව වෙනස් කරන්න පුළුවන් අවස්ථාව එනතුරු බලා ඉඳලා හරියට වෙනස් කළේ මොකද්ද? ඒක අර වැඩි වෙමින් වර්ධනය වීමට කරන ක්‍රියා එහෙම නොව වර්ධනයේ නොවීමට උවමනා කරන ක්‍රියාපැත්තට හරවන්න උන්වහන්සේ කරුණු දානවා ඒ අවස්ථාවේ දාපු නිසා හරියට හරියම තමයි කෙරෙන්න ඕනේ කියලා එතන ඉඳලා යා මේ පැත්තට හැරිච්චාම ඒකට කියනවා দমনය. ඒ ක්‍රමයේ අනුගමනය කරන සම්පූර්ණ සංස්කාරයක් සමස්තව ඒ සත්‍යය විසින් මේ අනුගමනය කර ගැනීමට සම්මානයාමානයක් කළේ කල්පනා කරනවා නම් ලැබෙනවා. අවසානයේ සම්මුඛතා මේ පස්වන්නේ අර තරංගා බලය සුමානු හම්බෙලා නැත්තරගෙන ඉතින් ඒවට යනවා. ඒකද? ඔව් දැන් බුදුහාමුදුරේ කියනවා මේ අපි කියන්නේ බුද්ධිය. බුද්ධියටයි බුද්ධිය කියන්නේ යම් දවසකද දුකින් නිදහස් වෙන දැලි මායයකට කියන බුද්ධිය. එතකොට දැන් සංසාරේ ගමන් කරන පුද්ගලයා අතරෙන් බුදු කෙනෙකුගෙන් බණ අහන්නේ නැතුව තමන්ගේ සොකීය ශක්තියෙන් ඒ දර්ශ ඒ පෙරළිය කරගන්න උත්තරමයෙන් පසේ බුදුරණමින් එළි. ඉතින් මේ උත්තරය උගලේ මොකද්ද? මේ බුදුහාමුදුරුවන්ගෙන් කියලා හිතන් මේ ගෞතම සාක්‍ය පුත්‍රයන් වහන්සේගෙන් ලැබුව එකක් නෙවෙයි මේ. බුද්ධිය ලබනවා. ඒක නිසා බුද්ධියනේ මේක අහගන්නේ බුද්ධිය අවදි කරවා ගන්න බුද්ධිය ජීවු කරපු උත්මේ උගේ සහය ලැබෙනවා ඒකයි බුදුහාමුදුරන්ගෙන් ලැබෙන්නේ. ඊට වඩා යමක් නැහැ බුදුහාමුදුරුවෝ දතු ඕනෑ හැටි රාත්තුනා මේ සතර දුක් නිවවා අපේ බුදු. සාතන් වහන්සේලා ඉතින් කොහෙන් හරි මේව කරගෙන බුද්ධෝත්පාද කාලවල නොවන මිත්‍යා දෘෂ්ටිකින් ලෝකේ ඉන්න සමවල අර වශී බුදුර ලෝ පහළ වෙනවා පහට ඇදලා ඒ මානසික සත්‍ය හදලා උන්වහන්සේලා රහත් වෙලා තියෙනවා. ඒකයි ක්‍රමේ. ඉතින් දැන් මානසිකෝ ශ්‍රය අනුකින් ප්‍රශ්න දෙති. දැන් මේ පින්වත් පිළිසිත මේ සතියේකට මේ කරන දේශනාවලින් තේරෙන ඇති ජීවිතේ ජීවිතේ පරිහරණය කළ යුත්තේ කියන එක ඒක දැනගත්තට පස්සේ වෙන මොකක්ද මේ ලෝක දහසේ දැනගන්න මුකුත්ම නැහැ. එක එක දේවල් තියෙනවා ඒවැන් කිසිම වැඩක්. අර සම්විච්ච ජීවිතේ දුකටපත් නොවන විදිහට පරිහරණය කරන පුජ්‍යලයාට ඒ එකකින්වත් වැඩක් නැහැ. මේ ඒ සමාවින් කරන ප්‍රඥාවන්ත ක්‍රියාව පමණ අගේ කොට සැලකනවා. එහෙම කරමින් යන පුජ්‍යලයා සියලු දෙවිසින් මසලා අමාමහ නිවන් දකිනවා. නිසා දැන් ඔන්න මේ පින්වත් වෙන්නේ ඉදි කාලේ භාවනාවේදී දැන් ජීවමු වෙනද කවුරුත් හිතාගන්න අපි විසින් මේ කරන්න යන්නා වූ මේ උදාරිතයව බලන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අපාත කරනා ස්ථානවලට අධිගුරු සිරු විරා සම්මෝයාද නමින් ලැබීමේ පරිලෝකයේ මෞපිය ආදී ඥාති වර්ගය අද්භූත කින්නතුන් සතුන්ද අපේ මේ උදාරිතයව සහකාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තියේ සම්බුද්ධත්වය එකසේ අමාමානියම් හේතු වේවාන් සිත ඇති කරගෙන කවුරු සාත් කියන භාවනාව කරනවා. එමට මුනිවංශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.